ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ රත්මලාන ශ්‍රී රත්නාරාමය බොරලැස් ගමුව සිරි සෝනුත්තර විහාරයේ යන උභය විහාරාධිපති බස්නාහිර පළාත සහිත කොළඹ නව තොටමුණේ ප්‍රධාන අධිකරණ සංගනායක සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මසිද්ධි ශාස්ත්‍රපති අධ්‍යාපනපති පූජ්‍යපාද සූර්යගොඩ සිරිධම්ම නායක ස්වාමින්ත්‍රයන්න් වහන්සේ දේවතුනි අංගුත්තර නිකායේ ජානුස්සෝනි සූත්‍රය ඇසුරු කරගෙනයි දේශකයන්න් වහන්සේ අද ධර්මානුශාසනාවෙන් කරුණු පහදා දෙන්නේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡංකෝ දේවතා සද්ධාං මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංකා ධම්මස්සවන කාලෝ අයං භදංකා ධම්මස්සවන කාලෝ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 නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉද පන බ්‍රාහ්මණං ඒකච්චෝ පානාති පාතා පටිවිරතෝං හෝති අදින්නාදානා පටිවිරතෝ හෝති කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති මුසාවාදා පටිවිරතෝති පිසුනා වාචා පටිවිරතෝති පරෝසාය වාචාය පටිවිරතෝති සම්පප්පලාපාපටි විරතෝ හෝති අනවිඤ්ඤාලෝති අව්‍යාපන්න චිත්තෝ හෝති සම්මාදිට්ඨිකෝ හෝති සෝදාතා හෝති සමනස්සවා බ්‍රාහ්මනස්සවා අන්නං පානං වත්තං යානං මාලාගන්ධ විලේපනං සේයාවසත ප්‍රදීපේයං සෝකායස්ස වේදා පරං මරණා මනුස්සානං සහව්‍යතං උපපඤ්ජති තේ කාරුණික වාසනාවන්ත සුපින්වත්නි ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් විස්තරවා හරිනු ලබන ධර්ම දේශනාවෙන් අපේ බොහෝ බෞද්ධ ජනතාව දහම් කරුණු ඉගෙන කියාගෙන ඒවා පොත්පත්වල සටහන් කර ගනිමින් ධර්මයට ලැබිව ධර්මයට සමීපව ධර්මානුකූලව ජීවත් වන්නට උත්සාහ කරනවා. ඒ ජීවිත පොතට තවත් දහම් බිඳක් අද මේ ධර්ම දේශනාවෙන් එකතු කර දෙන්නට බලාපොරොත්තු වෙනවා. සුපින්වත්නි අද ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අංගුත්තර නිකායේ දසවෙනි කාණ්ඩයට අයත් ජානුස්සෝනී වර්ගයේ ඇතුළත් වන ජානුස්සෝනී සූත්‍රය මුල් කරගෙනයි. තථාගත බුදුරජාණන් වහන්සේ බෞද්ධ අබෞද්ධ සැමටම ගැටලු අවස්ථාවලදී ඒ අයගේ ගැටලු තුනී කර ගැනීම පිණිස ධර්මානුශාසනා පවත්වා තිබෙනවා. එයට හොඳ නිදසුනක් තමයි ජානුස්සෝනේ සූත්‍රය. දිනක් ජානුස්සෝනේ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ යම් තැනකද ඒ ස්ථානයට පැමිණිලා සතුටු සාමිචියේ යෙදෙලා සිහි කටයුතු කතා නිම කරලා බුදුරජාන් වහන්සේට වන්දනා කරලා එකත් පසකින් වාඩි වුණා. එසේ එකත් පසක වාඩි වෙලා ජානුස්සෝනි බ්‍රාහ්මණයා ලෞතර බුදුරජාණන් වහන්සේට මේ විදිහේ ප්‍රකාශයක් කරා. පින්වත් බවත් ගෞතමයන් වහන්සේ බ්‍රාහ්මණ වූ අප යම් යම් අවස්ථාවලදී දානයන් දෙනු ලබනවා පරලබගිය සහලේ ඥාතීන්ට පැමිණේවා කියන අදහස. මේ දාණය පරලබගිය සහලේ ඥාතීන් පරිභෝග කරත්වා කියා දන් දෙනවා. මේ මතක දාණය නෑ සහලේ නෑයන්ට පැමිණේවායි ප්‍රාර්ථනා කරනවා. බවත් ගෞතමයන් වහන්සේ ඒ දාණය සහලේ ඥාතීන්ට පැමිණෙනවා. ඒ අය ඒ දාණය පරිභෝග කරනවදයි ප්‍රශ්න කළා. බුදුරජාණන් වහන්සේ ඔහුගේ ප්‍රශ්නයට කෙටි පිළිතුරක් සපේ. බ්‍රාහ්මණය සුදුසු අවස්ථාවේ පැමිණෙනවා නුසුදුසු අවස්ථාවේ පැමිණෙන්නේ නැහැ. ඒ බව සඳහන් කරනවා ප්‍රාණේකෝ බ්‍රාහ්මණ උපකප්පතේ නෝ අට්ඨානේති බ්‍රාහ්මණය ස්ථානයේදී පැමිණෙනවා අස්ථානයේදී පැමිණෙන්නේ නැහැ එවිට බ්‍රාහ්මණයන් නැවත ප්‍රශ්න කරනවා බවත් ගෞතමයන් වහන්සේ ස්ථානීය කවරේද අස්ථානීය කවරේද කියලා පහදා දෙන්න කියලා. එතෙන්දී තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ස්ථානය සහ අස්ථානය පැහැදිලි කළ දෙනවා. බ්‍රාහ්මණය මේ ලෝකේ ඇතම් කෙනෙක් මේ සමාජයේ ජීවත් වන ඇතම් කෙනෙක් මෙන්න මේ විදිහට ජීවත් වෙනවා. ඉද බ්‍රාහ්මණ ඒකච්චෝ පානාති පාති හෝති අදින්නා දායි හෝති කාමේසු මිච්ඡාචාරී හෝති මුසාවාදී හෝති පිසුන වාචෝ හෝති පරුස වාචෝ හෝති සම්පප්පලාපී හෝති අවිජ්ජාලු හෝති ව්‍යාපන්න චිත්තෝ හෝති මිච්ඡා දික්ඛිකෝ හෝති සෝ කායස්ස වේදා පරං මරණා නිරයන් උපපච්චති බ්‍රාහ්මණය මේ සමාජයේ ජීවත් වෙන ඇතැම් උදවිය එහෙම නැත්නම් මේ සමාජයේ ජීවත් වෙන ඇතැම් කෙනෙක් ඉද බ්‍රාහ්මණ ඒකච්චෝ පානාති පාති හෝති සතුන් මරනවා. සොරකම් කරනවා. කාමේ වරදවා හැසිරෙනවා. බොරු කියනවා. හේලාම් කියනවා. පරස වචන කියනවා. හිස් වචන කියනවා. ඒ වගේම ඒ අය ළඟ ලෝභය බහුලව පවතිනවා. ක්‍රෝධය තරහව බහුලව පවතිනවා. මෝහය පවතිනවා. මිත්‍යා දෘෂ්ටිය පවතිනවා. අන්නේ අය මරණින් පස්සේ නිරයන් උපපච්ඡන්ති. නිරයට යනවා, නිරේ උපදිනවා. ඒ අය නිරේ සතුන්ගේ ආහාර අනුභව කරනවා. ඒ ආහාර කමින් එහි ජීවත් වෙනවා. අන්න ඒක බ්‍රාහ්මණය එක අස්ථානයක්. මේ ඔබ දෙන පින් ලබන්නට බැරි එක ආස්ථානයක් තමයි නිරයේ උපදින සත්වයන්ට මේ ඔබ දෙන දාණය ලබන්න බැහැ. ඒ අය මනුස්ස ලෝකේ ඉන්නකොට සතුන් මරමින්, සොරකම් කරමින්, කාමයේ වර්ධ හැසිරෙමින්, බොරු කියමින්, කේලම් කියමින්, හිස් වචන කියමින් පරුස වචන කියමින් ලෝභය ඇතිව තරහව ඇතිව මිත්‍යා දෘෂ්ටිය කරපින්නගෙන ජීවත් වෙන උදවිය මිය ගිහිල්ලා උපදින්නේ නිරේ. ඒ අයට බ්‍රාහ්මණය ඔබ දෙන දාණය ඔබ දෙන මතක දාණය ලබන්නට පරිභෝග කරන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. තව කොටසක් ඉන්නවා මේ විදිහටම දස අකුසල කර්ම කරමින් ජීවත් වෙලා මිය ගිහිල්ලා උපදිනවා තිරච්ඡාන යෝනින් උපපජ්ජති. තිරසං භවයක උත්පත්ති ලබන. ඒ තිරසං භවයක උත්පත්ති ලබන කෙනෙකුට වත් මේ අපදෙන ඒ දාණය පරිභෝග කරන්නට පමුණවා ගන්නට පුළුවන් කමක් නැහැ. ඒකත් අස්ථානයක්. තුන්වෙනුව මේ දස අකුසල කරමින් ජීවත් වෙන මිනිස්සු මැරිලා ගිහිලා උපදිනවා manussානං සහව්‍යතං උපපච්චති. දස අකුසල කරන අය මිය ගිහිල්ලා ඇතම් විට manussාත්ම භාවල උපදිනවා. ඒ මනුෂ්‍යාත්මවල උපදින අය හැබැයි දස කුසල කර්ම කරමින් තමයි ජීවත් දස කුසල කර්ම කරමින් ජීවත් වෙලා මිය ගිහිලා උපදිනවා මනුෂ්‍යාත්ම භාවවල. ඒ වගේම දස කුසල කර්ම කරමින් ජීවත් වෙලා මිය ගිහිලා ඇතම් අය දිව්‍ය ලෝකවල උපදිනවා. ඒ මනුෂ්‍ය ලෝකවල උපදින ඇත්තන්ටත් දිව්‍ය ලෝකවල උපදින ඇත්තන්ටත් ඔබ දෙන මේ දාණය පරිභෝග කරන්න බෑ. ඒ අනුව බවත් ගෞතමයන්න් වහන්සේ දේශනා කරන මේ සූත්‍රයේදී දස අකුසල කර්ම කරමින් ජීවත් වෙලා මිය යන අය නිරය උපදිනවා. ඒ නිරය උපදින අයට ඔබ දෙන දාණය ලබන්න බෑ. ඒ වගේම තිරිසං භවයේ උපදිනවා ඇතැම් අය දසකුල කර්ම කරමින් ඉඳලා මිය ගිහිල්ලා ඒ අයටත් මේ උපදින දාණය පරිභෝග කරන්න බෑ. තව කොටසක් ඉන්නවා ඉද කන බ්‍රාහ්මණ ඒකච්චෝ පානාතිපාතා පටිවිරතෝ හෝති අදින්නා දානා පටිවිරතෝ හෝති දස අකුසල කර්ම වලින් වැළකීලා දස කුසල කර්ම කරමින් ජීවත් වෙලා මිය යන අය මනුෂ්‍ය ලෝකවල උපදිනවා එහෙම නැත්නම් දිව්‍ය ලෝකවල උපදිනවා ඒ අයටත් මේ ඔබ දෙන දාණය හමුනවා ගන්න බෑ පරිභෝග කරන්න බෑ තවත් කොටසක් ඉන්නෝ බ්‍රාහ්මණය දස අකුසල කර්ම කරමින් ජීවත් වෙලා මිය යන කොටසක් ඉන්නවා. ඒ අය උපදිනවා තිරච්ඡාන යෝනින් උපපච්චති. තිරසං ලෝකේ උපදිනවා. ඒ වගේම පෙත්ති විෂයන් උපපච්චති. പ്രേත ලෝකයේ උපදිනවා. මෙන්න මේ പ്രേත ලෝකයේ උපදින අයට ඔබ දෙන දාණය පරිභෝග කරන්නට පුළුවනි. ඔබ දෙන දාණය අනුභව කරන්න පුළුවන් අනුමෝදන් වෙන්නට පුළුවන්. එතෙන්දී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා බ්‍රාහ්මණය මෙන්න මේ ස්ථානය සුදුසු තැන ස්ථානය ඔබ දෙන දාණය ඔබ දෙන පිළ අනුමෝදන් වේකට. ඒ අනුව බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු අතර ඇතැම් අය දස අකුසල කර්ම කරමින් ජීවත් වෙලා මිය ගිහිල්ලා പ്രേත ලෝකයේ උපදිනවා. මේ പ്രേත ලෝකයේ පිළිබඳව සඳහන් වෙනවා പ്രേතවත්තුබේ. පරදත්තූප ජීවි කොප්පිපාසිකා නිජක්කාම සංහික කාලකංජික කියලා പ്രേත ලෝක තිබෙනවා. මේ പ്രേත ලෝකවල උපදින අයට දැන් අපි අහලා තියෙනවා පරදත්තූප ජීවී කියන പ്രേතාත්මක උපන්නහම අනුන්ගෙන් යැපෙන പ്രേත කණ්ඩායම්. ඒ අය මේ මනුස්ස ලෝකේ ඉන්න අය දෙන පින් අනුමෝදන් වෙලා සපතටපත් වෙන බව දක්වලා කියනවා. පින්වත්නි මේ සූත්‍රයේ විස්තර කරන්නේ පෙත්ති විෂයන් උපපච්චති. ඇතම් අය අකුසල කර්ම කරමින් ඉඳලා දස අකුසල කර්ම කරමින් ඉඳලා പ്രേත ලෝකයේ උපදිනවා. ඒ പ്രേත ලෝකයේ උපන්න අයට ඔබ දෙන දාණය පරිභෝග කරන්න පුළුවන් ඔබ දෙන දාණය පැමිණෙනවා කියන කාරණය මේ සූත්‍රයේදී විස්තර වෙනවා. ඇතැම් අය ඉන්නවා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා බ්‍රාහ්මණය මේ සමාජයේ සමහර අය ඉන්නවා දස අකුසල කර්ම කරමින් සතුන් මරමින් සොරකම් කරමින් කාමවද්දව හැසිරෙමින් බොරු කියමින් කේලම් කියමින් පරුස වචන කියමින් හිස් වචන කියමින් මිත්‍යා දෘෂ්ටිය කරපින්නගෙන දැඩි ලෝභය ඇතිව තරහව ඇතිව ක්‍රෝධය බහුල කරගෙන ජීවත් වෙන ගමන් ඇතැම් අය සමන බ්‍රාහ්මනස්ස දානන්දී ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දන් දෙන දස කුසල කර්ම කරමින් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දන් දෙනවා දැන් ඒ බඳු අය නැද්ද අපේ සමාජේ සමහර අය ඉන්නවා සතුන් මරමින් දන් දෙන අය සොරකම් කරමින් දන් දෙනවා. බොරු කියමින් දන් දෙනවා. හිස් වචන කියමින් දන් දෙනවා. බොරු කියමින් දන් දෙනවා. පරුස වචන කියමින් දන් දෙනවා. ලෝභය තියාගෙන දන් දෙනවා. තරහව තියාගෙන දන් දෙනවා. එබඳු අය මිය ගිහිල්ලා උපදිනවා තිරසං භවවල උසස් කුලවල. දැන් ඇත් කුලවල, අස්ව කුලවල, ගව කුලවල සුනක කුලවල උපදිනවා උසස්ස. දැන් අපි දන්නවා සමහර ඇත්තු වෙනවා බොහොම සද්ධාන්ත හස්තිය. දල තිබෙන හස්තිය. ඒ වගේම අශ්ව කුල තේනවා බොහොම ජව සම්පන්න අශ්ව කුල තිබෙනවා. ඒ වගේම ගව කුල තිබෙනවා. සුනක කුල තිබෙනවා. උසස් සුනක කුල. මෙන්න මේ කුලවල උපදින්නේ තිරිසං ආත්මයක වුණත් උසස් ඇත් කුලයක උසස් අශ්ව කුලයක උසස් ගව කුලයක උසස් සුනක කුලයක උපදිනවා දක්ෂ අකුසල කර්ම කරමින් සමන බ්‍රාහ්මණයන්ට දන් පහන් පූජා කරපු අය මිය ගිහිලා උපදිනවා මේ ත්‍රිසං භවවල උසස් කුලවල ඒ අයටත් දාක්මලය ඔබ දෙන මේ දාණය ලබන්න බෑ. එතෙන්දී ජානුස්සෝනී බ්‍රාහ්මණයා මේ දේශනාව අහගෙන ඉඳලා අහනවා ස්වාමීනි දැන් අපේ ඥාතීන් പ്രേත ආත්මයක උත්පත්ති ලැබලා නැත්නම් ඒ දාණය ප්‍රතිඵල සහිතද ප්‍රතිඵල රහිතද එතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බ්‍රාහ්මණය പ്രേත ලෝකයට ගිහිල්ලා ඉන්න නෑදෑයෝ එක්කෙනෙක් නොවෙන්න පුළුවන් බොහෝ ඉන්නට පුළුවන්. එතෙන්දී ඥානෝත්සවනේ බ්‍රාහ්මණය අහනවා ස්වාමීනි එහෙම බොහෝ නෑදෑයෝ പ്രേත ලෝකේ ඉපදිලා නැත්නම් ඥානෝත්සෝනේ එය පිළිගන්නට බෑ. ඒ තරම්ම പ്രേත ලෝකයේ ඉපදිලා ඉන්න පුළුවන් අපේ ඥාති. අනික പ്രേත ලෝකයේ පින් අනුමෝදන් වෙන්නට මේ දාණය ලබන්නට කෙනෙක් නැත්නම් ඒ පින අපතේ යන්නේ නෑ ඥානුසෝනේ. ඒ දානේ ප්‍රතිඵල දුන්නු එක්කෙනා කරා කැමිනේ. කැමිනේ තමයි. ඒ බව බුදුරජාන් වහන්සේ දේශනා කරනවා දායකෝපි අනිඵලෝති දායකයාට නිෂ්ඵල වෙන්නේ නැහැ ඒ දුන්නු දානේ විපාක දායකයාට ලැබෙනවා එතෙන්දී මේ ජානුසෝනි ප්‍රකාශ කරනවා අබ්බුතං අච්චරියා ස්වාමීන් වහන්සේගේ දේශනාව අද්භූතයි ආශ්චර්යයි. එනිසා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අලමේව දානානි ධාතුම් දන් දීම සුදුසුමයි කියලා මේ බ්‍රාහ්මණයා ප්‍රකාශ කරන බුදුරජාන් වහන්සේට අලං සද්ධානි කාතුම් දන් දීම අදහන්න වටින දෙයක් ඒ නිසා පින්වතුනි තථාගත සම්මා සම්බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ සූත්‍රයේදී මේ සමාජයේ ජීවත් වන පුජ්‍යලයන් කීප දෙනෙක් පිළිබඳ මේ සමාජයේ ජීවත් වෙන ඇතම් කෙනෙක් දස අකුසල කර්ම කරමින් ජීවත් වෙලා මිය ගිහිල්ලා නිරය උපදිනවා තිරිසන් ලෝකයේ උපදිනවා പ്രേත ලෝකයේ උපදිනවා තවත් කෙනෙක් දස අකුසල කර්ම කරමින් ජීවත් වෙලා ශ්‍රමණ බ්‍රාහ්මණයට දම්පහන් පූජා කරලා මිය යනවා ඒ අය තිරිසන් ලෝකවල උසස් කුලවල උපදිනවා. ඇතැම් කෙනෙක් දස කුසල කර්ම කරමින් ජීවත් වෙලා මිය යනවා. දස කුසල කර්ම කරමින් ජීවත් වෙලා මිය යනවා. ඒ අය දන් දෙන්නේ යන්නේ නැහැ. සමහර අය අපේ සමාජයේ ඉන්නවා ප්‍රකාශ කරනවා මං ඉතින් වැරදි වැඩ කරන්නේ නැහැනේ. මං ඒ නිසා අමුතුවෙන් සිල් ගන්න යන්නේ නැහැ. මං සිල් කඩන්නේ නැති නිසා. මං භාවනා කරන්න යන්නේ නැහැ. මම මගේ පාඩුවේ ඉන්න නිසා කියලා සැම්මය ප්‍රකාශ කරනවා. ඒ විදිහට දස අකුසලයෙන් මිදලා දස කුසල කර්ම කරමින් ජීවත් ඒ අය සතුන් මරන්නේ නැහැ, සොරකම් කරන්නේ නැහැ, කාමවද හැසිරෙන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ, කේලම් කියන්නේ නැහැ, පරුස වචන කියන්නේ නැහැ, හිස් වචන කියන්නේ නැහැ, ලෝභකම නැහැ, තරහව නැහැ, සම්මාදිට්ඨියෙන් ජීවත් යහපත් දැක්මක් ඇතිව ජීවත් වෙනවා. එබඳු අය මිය ගිහිල්ලා මනුෂ්‍යාත්ම භාවයන් ලබන. ඇතැම් අය දිව්‍ය ආත්ම භාවයන් ලබන. තවත් කොටසක් ඉන්නවා ඒ උත්තමයෝ දස අකුසලයෙන් මිදිලා දස කුසල කර්ම කරමින් සමන බ්‍රාහ්මණයන්ට දන් දෙනවා. සෝ දාසා හෝති. ඒ උත්තමයා දස කුසල කර්ම කරමින් දන් දෙන. මොනවද දන් දෙන්නේ? ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට අවශ්‍ය කරන ආහාර දන්. පෙන් දන් දෙනවා. වස්ත්‍ර දන් දෙනවා. යාන මල් ගඳ විලවුන් ආවාස ආසන වහන් උපකරණ මෙන්න මේවා පරිත්‍යාග කරනවා බොහොම පිරිසිදු සිතින් ඒ විදිහට අන්නම් පානම් වත්තං යානම් මාලා ගන්ධ විලේපන සේයා වසත ප්‍රදීපේයම් මේ දස පූජා වස්සුන් පූජා කරමින් දස කුසල කර්ම කරමින් ඒ තැනත්තා මිනිස්සෙක් කියලා උපන්නක් නොදුන්නු මිනිසුන්ට වඩා සැපයෙන් ආඩ්‍යව උත්පත්ති ලැබන මිනිසුන්. කවුද එහෙම උත්පත්ති ලබන්නේ? දස කුසල කර්ම කරමින් මේ දස දාන වස්තු පූජා කරමින් ජීවිතය අර්ථවත් කරගත්ත පින්වත් උදවිය මනුස්ස ලෝකේ උපදිනවා පස්කම් සැප නොඅඩුව භුක්ති විඳිනවා. තවත් කොටසක් දිව්‍ය ලෝකයේ උපදිනවා. දස කුසල කර්ම කරමින් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දන් පහන් පූජා කරමින් ආහාර, පෑන් වර්ග, වස්ත්‍ර යාන ඒ වගේම මල්ගඳ විලවුන් ආවාස ආසන පහන් උපකරණ පූජා කරනවා බොහොම සදහැසිති. එහෙම පූජා කරලා තමන් පින් සිද්ධ කරගන්නවා පරිත්‍යාගයේ ජීවිතයට හුරු කරගන්න. ඒ නිසා පින්වතුනි මේ සදහවත් උත්තමයා දස අකුසල කර්ම වලින් මිදලා දස කුසල කර්ම කරනවා. සතුන් මරන්නේ නැතුව, සොරකම් කරන්නේ නැතුව, ඒ වගේම කාමයේ වර්ධව හැසිරෙන්නේ නැතුව, බොරු කියන්නේ නැතුව, කේලම් කියන්නේ නැතුව, පරුස වචන හිස් වචන කියන්නේ නැතුව, ලෝභය යටපත් කරගෙන, ද්වේෂය යටපත් කරගෙන ඒ වගේම සම්මා දිට්ඨිය පෙරදරි කරගෙන තමයි මේ හැම දෙයක්ම කරන්නේ බුදුරජාන් වහන්සේගේ අනුශාසනාව සම්මා දිට්ඨිය පෙරදරි කරගෙන කටයුතු කරනවා මිච්ඡා දිට්ඨියෙන් අපගේ හිස පුරවා ගත්තොත් අපිට බොහෝ දේ කරන්න බැහැ දැන් අපි දන්නවා දැන් සමහර කෙනෙක් මිත්‍යා මත වලින් මිත්‍යා අදහස් වලින් කටයුතු කරන නිසා ගෙදරක බණගයක්වත් පවත්වා ගන්න බෑ. පෞගේ දවසක තමන්ගේ පුතා නැතිවීම නිසා තුන් මාසේ බණ ඒ පුතාගේ ගෙදර පැවැත්තුවා. අම්මට වමනා වුණා මේ කොරෝනා වසංගත සමය නිසා අම්මට මේ කටයුතුවට එන්නට බැරි නිසා ගමේ වෙනම දානයක් දෙන්නට අවශ්‍ය වුණා පුතා වෙන්න. ඉතින් මේ අම්මා කල්පනා කළා බණක් කියවලා පවෝදා ගෙදරට ස්වාමීන් වහන්සලා වඩම්මලා දාන දෙන්න උනා. මෙහිදී ගමේ උදවිය කියනවා එක තැනැත්තෙක් වෙනුවෙන් තුන් මාසයක් ගතවන වෙලාවේ දෙතැනක බණ දෙකක් කියවන්න හොඳ නැහැ. එනිසා පුතාගේ ගෙදර පමණක් බණ කියවලා දානේ දෙමු අම්මගේ ගෙදර බණ කියවන්නේ නැතුව දාන විතරක් දෙන්න. දැන් අන්න මිත්‍යා මතයක් ආවා සමාජය තුලින්. එක පුජ්‍යලයක් වෙනුවෙන් තුන් මාසේ පින්කම වෙනුවෙන් බණ දෙකක් නොකියන්නට ඕන. බණ දෙකක් කීම වැරදි. ඒක අහාපත පිංස පවතිනවා කියලා මතයක් ගොඩනැ. දැන් ඒ වගේ මත කොච්චරනම් අපේ අතර තිබෙනවද? මේ මිත්‍යා දෘෂ්ටික අදහස් තිබෙනවා නම් අපිට සම්මාදිට්ඨිය පහළ කරගන්න බෑ. ඒ වගේ තමයි සමහර මලකෙවල් වල සිදුවෙන යම් යම් දේවල්. දිහා බැලුවාම අපිට පේනවා මිත්‍යාදිෂ්ඨික අදහස් වලින් අපි කොච්චරනම් වෙලිලාද කියලා. ඒසා මේ මිත්‍යාදෘෂ්ටිය කරපින්න ගත්තොත් සම්මාදිට්ඨියට අපිට ප්‍රවේශ වෙන්න බෑ. නිසා සම්මාදිට්ඨියෙන්ම අපි පින්කම් කරන්න ඕනේ. කර්මඵල විශ්වාස කරගෙනම පින්කම් කරන්න ඕන. ඒ නිසා මේ ජානුස්සෝනි සූත්‍රයෙන් පැහැදිලි කරනවා කුජලයෝ කීප දෙනෙක් පිළිබඳ. ජානුස්සෝනි මේ දේශනාව අහගෙන ඉඳලා බුදුරජාන් වහන්සේට මතක් කරනවා ස්වාමීනි ඔබ වහන්සේගේ දේශනාව අසිරිමත් ඔබ වහන්සේගේ දේශනාව අద్భుතයි අදපටන් ඔබ වහන්සේගේ අනුගාමිකෙක් ලෙස මව සලකන්න, මාව පිළිගන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ අනුව මේ සූත්‍රයේ අන්තර්ගතය නැවත සරල ලෙසින් අපි සිහිපත් කරගත්තොත් බුදුරජාන් වහන්සේ හමුවට එන ජානුස්සෝනි ප්‍රශ්න කරනවා ස්වාමීනි අපි දෙන මතක දාණය පරලවගේ සහලේ ඥාතීන්ට ලැබෙනවද අනුභව කරනවද පැමිණෙනවද කියලා. බුදුරජාන් වහන්සේ දෙන පිළිතුර තමයි බ්‍රාහ්මණය ස්ථානේ ලැබේ අස්ථානේ නොලැබේ. බුදුරජාන් වහන්සේ මේ ස්ථානය සහ ස්ථානය කුමක්? මේ අපි දෙන මතක දාණය පැමිණෙන ස්ථානය කුමක්? එතෙන්දී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා බ්‍රාහ්මණය මේ සමාජයක පුජ්‍යලයක් ඉන්නවා. ඔහු සතුන් මරමින් දස කුසල කර්ම කරමින් ජීවත් වෙලා මැරෙනවා. ඒ මැරෙන මිනිස්සයා නරකාදී උපදිනවා. ඒ නරකාදී උපන්න කෙනෙකුට කවදාවත් ඔබ දෙන මේ දාණය ලැබෙන්නේ නැහැ. ඇතම් කෙනෙක් තිරසං භවයක උපදිනවා. ඒ තිරසං භවයේ උපන්න තැනැත්තාටද ඔබ දෙන මේ මතක දාණය පරිභෝග කරන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම සමහර කෙනෙක් උපදිනවා තිරසං භවවල උසස් කුලවල උපදිනවා එහෙම උසස් කුලවල උපදින්නේ දස අකුසල කර්ම කරමින් ශ්‍රමණ බ්‍රාහ්මණයට දන් දීපු අය උසස් ත්‍රිසං කුලවල උපදිනවා. නමුත් ඒ අයටත් ඔබ දෙන දාණය, ඔබ දෙන මතක දාණය ලබන්න බැහැ. හැබැයි പ്രേත ලෝකයේ උපදිනවා ඇත මයමිය ගිහිල්ලා දස අකුසල කර්ම කරමින් ජීවත් වෙලා මැරෙන අය പ്രേත ලෝකවල උපදිනවා. අන්නේ പ്രേත ලෝකයේ උපන්න අයට පමණක් ඔබ දෙන දාණය පරිභෝග කරන්නට පුළුවනි. පමුණුවා ගන්න පුළුවන් කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළා. හැබැයි මේ සමාජයේ ඇතම් කෙනෙක් ඉන්නවා දස අකුසල කර්ම කරමින් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දන් දෙනවා. ඒ බඳු අය මිය ගිහිල්ලා උපදිනවා ඒ යම් ආත්ම භාවයක එතෙන්දී ඒ අය අතරින් දස කුසල කර්ම කරමින් මිය ගිහිල්ලා උපදින අය මනුස්ස ලෝකෙවල ජීවත් වෙනවා. සත්වයෝ සමහර කෙනෙක් දස කුසල කර්ම කරමින් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දන් දීලා මනුස්ස ලෝකවල දිව්‍ය ලෝකවල උපදිනවා. ඇතම් කෙනෙක් දස කුසල කර්ම කරමින් ජීවත් වෙලා මැරෙනවා දන් දෙන්නේ නැහැ. නිසා දස කුසල කර්ම කරමින් ජීවත් වෙලා මැරෙන අයත් මනුස්ස ලෝකවල දිව්‍ය ලෝකවල උපදිනවා. හැබැයි ඒ අයට තරම් පංචකාම සම්පත්තින් ලැබෙන්නේ නැහැ. දස කුසල කර්ම කරමින් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ආහාර පාන වස්ත්‍ර යාන මල් ගඳ විලවුන් ආවාස ආසන පහන් උපකරණ පරිත්‍යාග කරන තැනැත්තෝ මනුෂ්‍ය ලෝකවල වෙන්න පුළුවන් දිව්‍ය ලෝකවල වෙන්න පුළුවන් උපන්නාම අර නුදුන්නු දෙවියන්ට මනුෂ්‍යයන්ට වඩා පංචකාම සම්පත්තියෙන් ආඩ්‍යව උත්පත්ති ලැබීමේ වාග්ය ලැබෙනවා. එනිසා මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි කරනවා පින් කරන අය සහ පව් කරන අය උපදින ස්ථාන. පව් කරන අය උපදිනවා. නිරේ උපදිනවා. ත්‍රිසං භවවල උපදිනවා. പ്രേත ලෝකයේ උපදිනවා. ඒ වගේම පින් කරන අය මනුෂ්‍ය ලෝකවල උපදිනවා. දිව්‍ය ලෝකවල උපදිනවා කියන කාරණය මේ ජානුසෝනේ සූත්‍රය තුල අන්තර්ගත වෙලා තිබෙනවා. ඒ වගේම ඇතම් කෙනෙක් දස අකුසල කර්ම කරමින් ශ්‍රමණ බ්‍රාහ්මණයට දන් දෙනවා නම් ඒ අය උසස් ත්‍රිසං භවවල උත්පත්ති ලැබන බවත් මේ සූත්‍රයේ විස්තර කර දී තිබෙනවා. ඒ සාසදහැවතුනේ මේ මනුෂ්‍යාත්ම භාවයක් ලබලා තිබෙන වෙලාවේ ඒ මනුෂ්‍යාත්ම භාවයෙන් උපරිම ඵල නෙලා ගන්නට කල්පනා කළ යුතු වෙනවා. ඒ අනුව දස අකුසලයෙන් මිදලා දස කුසලයේ යෙදিলা තමන්ගේ මෙලව ජීවිතය වාසනාවන්ත කරගෙන පරලොව ජීවිතය වාසනාවන්ත කරගෙන දෙව් මිනිස් සැප කෙලවර උතුම් වූ නිවන් සුව අවබෝධ කර ගැනීමට මේ ධර්ම දේශනාව උපකාර කරගන්න. ඔබ සැමට තෙරුවන් සරණයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං කං අනුමෝදිත්වා চিරං රක්ඛං තුමන් පරං ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ධර්ම ශ්‍රවණේ කිරීමෙන් ඔබ හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු සදහවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයාණන් වහන්සේ රත්මලාන ශ්‍රී රත්නාරාමය බොරලැස් ගමුව සිරිසෝන උත්තර විහාරයේ යන උභය විහාරාධිපති වස්නාහිර පළාත සහිත කොළඹ නව තොටමුණේ ප්‍රධාන අධිකරණ සංගනායක සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මසිද්ධි ශාස්ත්‍ර ප්‍රති අධ්‍යාපන ප්‍රති පූජ්‍යපාද සූර්යගොඩ සිරි ධම්මනායක ස්වාමින්ද්‍රයන්න් වහන්සේ දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු සාදු සාදු සාදු